ගුවන්මග ධර්මදේශනා මාලාවේ පස්වන බොජ්ජංග දේශනාව සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අත්තකතමෝ ධම්ම විචය සම්බොච්චංගෝ අත්ති අජ්ජත්තං ධම්මේසු පවිචයෝ අත්ති භයතා ධම්මේසු පවිචයෝ යදපි අජ්ජත්තං ධම්මේසු පවිචයෝ තදපි ධම්ම විජය සම්බොච්චංගෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යදපි බහිතා ධම්මේසු පවිචයෝ තදපි ධම්ම විජය සම්බොච්චංගෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරන අපේ හිත අවබෝධය දක්වා නංවන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන ධර්මයන් පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. මේ ධර්ම දේශනා මාලාවේ බොජ්ජංගයන් පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනා කිහිපය තමයි මේ මේ දිනවල අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා ඊයේ දවසේ අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කරගත්තා. මේ අනුව අපිට වැටහෙන්න ඇති තමන්ගේ අවබෝධයට අවශ්‍ය කරන තියුණු නුවණ අපේ නුවණ යෙදෙන්න ඕන අවබෝධ වීම සඳහා අපේ අපේ හිතෙන් දන්නා බව ප්‍රඥාව සියුම්ව හැම දෙයක් පිළිබඳව දන්නා බව අපි කතා කරා පංච පාදානස්කන්ධය පිළිබඳ 50 ආකාරයක සමවසයෙන් දැනීමක් හරිද මොකද්ද මේ 50 ආකාරය කියලා කිව්වේ එකක් ඒකට හේතු වෙන හේතු වෙන කාරණා පහ ගානේ උදය සහ වය වශයෙන් දැන් උදයව්‍ය ඥානය ඇති වෙන කෙනාට ඒ ඥානය ඇති වෙනකොට ඒකේ පත්‍ය පරිග්‍රහ කොටස විදිහට හේතු හේතුන් තේරෙන තේරෙනවා නම් ඒ තේරිය යුත්තේ වේදනාව ගත්තොත් වේදනාවට හේතු වෙනවා එක පැත්තකින් අවිද්‍යාව අනිත් පැත්තකින් තණ්හාව අනිත් පැත්තෙන් කර්මය ආහාරයක් විදිහට ස්පර්ශය ඊළඟට ඒ වේදනාවේ ලක්ෂණ Tamanට වටහා ගන්න ඕනේ. ඒතර මේ ඒ මොහොතේ වර්තමානයේ හටගන්නා වූ වේදනාවෙහි ලක්ෂණ වගේම ඒ ඒ වේදනාවට හේතු වෙන ධර්මතා හතරත් එක්ක පස් ආකාරයකින් වේදනාව තේරුම් ගන්න ඕනේ. ඒ පිළිබඳ Tamanට Tamanගේ වේදනාව පිරික්සනකොට පින්වත්නි ඒ පිළිබඳ අදහස් Tamanගේ තුලින් නැగిලා එන්න ඕනේ. ඒ වේදනාව පිරික්සන්න හේතු වෙන සමාධිය ඒකාග්‍රභාවය අපේ හිතේ වර්ධනය වෙලා තියෙන්න ඕනේ ඒ වෙනකොට. එතකොට ඒ අරමුණේම නැවත නැවත නංවන සිහිය ඒ අරමුණේම නැවත නැවත නැවත නැවත ඒ අරමුණ කරාම ඒකෙන් ඒ අරමුණ අතහැරෙන්නේ නැති වෙන්න අපේ හිතෙන්ම යෙදෙන තල්ලුව තමයි සිහිය කියන්නේ. එතකොට සිහිය එතෙන්ට තියෙන්න ඕනේ. ඊළඟට මේ ඔක්කොම එකතු කරන ධර්මයන් ඒවාට අනුබල දීම වශයෙන් ඒවා ඔසවා තබන ගතිය හැම වෙලේම සිහිය ඔසවා තබන්න එතකොට නුවණ ඔසවා තබන්න ඒවා නැවත නැවත සකස් වෙමින් හිතේම හිතටම අනුබල දෙන ගතිය තමයි වීරිය කියන්නේ. එතකොට ඒ ඔක්කොම මේ පැත්තෙන් යෙදෙනකොට ඊළඟට ඒකේ ඒ ඒ ඔක්කොම මේ පැත්තෙන් යෙදෙනකොට මේකේ තත්වාකාරය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන කාරණාව තමයි අපේ හිතෙම ඉපදෙන චෛත්‍යක තමයි ප්‍රඥාව කියන්නේ ධම්මවිචය කියලා කියන්නේ. එතකොට ඒ ඒ තනස්සාකාරයකින් මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීම වශයෙන් 5යි එකකට වය වශයෙන් 5යි 10යි එතකොට පංච උපාදාන ස්කන්ධයට 50 ඒ වගේ එකක් විතරයි මම මේ කිව්වේ. ආයතන ගැන ගන්නවා නම් ඒ ආයතන ගැන. එතකොට වෙනත් ආකාරයකින් පංච උපාදානස්කන්ධය පිරික්සනවා නම් කෙනෙක් ඉතින් ඒ විදිහට මේවා පිළිබඳව අවබෝධාත්මක අවබෝධාත්මක තමන්ගේ තුලින් ඇතිවෙන්න ඕනේ සියුම් නුවණට කියනවා ධම්මවිචය සම්පෝඥංගය කියලා. බෝධියට හේතු වෙන. එතකොට කාලයක් තිස්සේ තමන් මෙනෙහි කරපු ඒවා. අපි හිතමු කවුරු හරි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. කවුරු හරි අනාත්ම වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. කවුරු හරි අස්භව වශයෙන් මෙනෙහි කරලා තියෙනවා පංච පාදානස්කන්ධය. නේද? කවුරු හරි ආදීනව වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. කවුරු හරි දුක් වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. කවුරු හරි මේකේ ප්‍රහාණ වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. නිරෝධ වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. විරාග වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. සියලු සංස්කාරයන් අනිත්‍යයි වශයෙන් මෙනෙහි කරලා තියෙනවා. ඊළඟට මේ විදිහට මේ මෙනෙහි කරපු දේවල් හේතු වෙලා එකතු වෙලා තමන් ධර්ම ශ්‍රවණය කරපු ඒවා ඒ වගේම ධර්මය සාකච්ඡා කරපු ඒවා පරිපූර්ණ කතා කියලා කියන්නේ නේද? ඒ වගේ ප්‍රශ්න විචාරමින් ඒවා විමසමින් ඒ වාගේ අත తত্ত্বය සාකච්ඡා කරමින් කරපු ධර්ම සාකච්ඡා ධර්මය දේශනා කරපු ඒවා ශ්‍රවණය කරපු ඒවා භවනා කරපේවායේ පිළිබඳව ඒ ඔක්කොම අතීත දේවල් හේතු වෙලාද නැත්ද වර්තමාන සිත් හැදෙන්නේ එහෙනම් මේ පරණ ඒවා ඔක්කොම හේතු වෙලා එක වෙලාවක විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ ඔස්සග්ග පරිණාමී වූ ධම්මවිදේ සම්පෝඥංගය කියලා හැදෙන්නේ අවසාන මොහොතේදී මේ තියුණු නුවණම තමයි අපි මෙතර කාලයක් අවබෝධ කරගන්නගත් උත්සාහයන් ඔක්කොම එකතු වෙලා Tamanට මාර්ග ඥානය උපදිනවා. ආන් මේ වෙලාවට ධම්මවිජය සම්බොධ්‍යංගයත් එක්ක අනිත් බොධ්‍යංග ටික එකතු වෙනවා. ධම්මවිජය සම්බොධ්‍යංගය කියන්නේ ඒකේ අංගයක් විතරයි. ඒකේ ඒකේ ඇති කරගත යුතු එක් අංගයක් විතරයි. ඉතින් මේ පිළිබඳව අපි බොහෝ දේවල් පංච පාදානස්කන්ධය වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දුක්ඛ වශයෙන් ආදී වෙන වශයෙන් ගොඩ දේවල් කතා කරලා තියෙනවා මේ නේද? ඒකින්ද ඒවා ඇති කරගන්න එක ගැන කතා කරන ධර්ම පුස්තකයෙම කතා කරන්න ඕනේ. නමුත් ඒක කතා කරලා තියෙනවා බොහෝ ධර්ම දේශනා මම හිතන්නේ 150කට වැඩි ප්‍රමාණයක්. ඒක අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අද අපි මේක වෙන් කරලා බොජ්ජංග කියන නමින් දැනගත්තාම ප්‍රමාණවත් වෙනවා. මේකයි මේකයි කෘත්‍ය කියලා දැනගත්තාම ඇති. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා කළ යුතු දේවල් මොනවද කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගය තමන්ගේ సంతානගතව වර්ධනය කර ගැනීම සඳහා කරන්න ඕන මොකක්ද? හරිද? අන්න ඒක සඳහා කළ යුතු වැඩපිළිවෙලක් අපිට එපා. මොකද ඒකෙන් ලැබෙන පන්නරය අඩු වෙනකොට කොයි වෙලාවක හරි අපිට අවබෝධය ඇති වෙන්න නම් මේ පැත්තෙන් දෙන්න ඕන තල්ලුව දෙන්න ඕන. ඒ කියන්නේ අංග හතක් එකතු වෙලා නම් බෝධිය හැදෙන්නේ. ඒ කියන්නේ අවබෝධය හැදෙන්නේ. ඒ අංග හතෙන්ම ලැබෙන්න ඕන දායකත්වය ඒ අංග හතෙන්ම ලැබෙන්න ඕන දායකත්වය නොලැබුණොත් ඒ අවබෝධය හැදෙන්නේ නැහැ. හරිද? ඒක අපිට හොඳටම තේරෙනවා මොනවා හරි සිද්ධියක් සිද්ධ වෙන්න නම් ඒ සිද්ධිය පිළිබඳව දැනුම තියෙන්න ඕනද නැද්ද? ඒ සිද්ධිය පිළිබඳව දැනුම තියෙන්න ඕන. ඒ සිද්ධිය පිළිබඳ දැනුම විතරක් නෙවෙයි ඒ දැනුම පිළිබඳ පිහිය තියෙන්න ඕන. ඒ සිද්ධිය කරා යන්න අවශ්‍ය කරන වීරිය තියෙන්න ඕන. ඉතින් මේ විදිහට අපි එකින් එක සාකච්ඡා කරමු. ඒ වගේ අවශ්‍ය කරන අංග වලින් මේ ධම්මවිජය සම්බොජ්ජංගය ඇති කර ගැනීම සඳහා තමන් කළ යුත්තේ. එතකොට පළවෙනි කාරණාව තමයි පරිපුච්ඡ කතා කියලා කියන්නේ. ඒ කියන්නේ නිකන් අහලා බෑ. බන අහලා බෑ. හරිද? අහපු ධර්මය මොකද කරන්න ඕන? ප්‍රශ්න අහමින් මේක කොහොමද මේක කොහොමද මේක කොහොමද ආ මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා විමසන්න ඕන. විමස විමසා විමස විමසා අහපු ධර්මය තමන්ගේ ජීවිතයත් එක්ක එකතු කරගන්න. පංච උපාදානස්කන්ධය මේ ශරීරයෙන් මතු කරලා ගන්න ඕනේ. අනුන්ගේ ශරීරයෙන් මතු කරලා ගන්න ඕනේ. නොයෙකුත් සිද්ධි සිද්ධ වෙන තැන් වලින් මතු කරලා ගන්න ඕනේ. හරි, එහි අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න ඕනේ. අනාත්ම ලක්ෂණය මතු කරගන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය මතු කරගන්න ඕනේ. අන්න එහෙම කිරීම සඳහා හරියට නිකන් අපි හිතමුකෝ අපි මොකක් හරි අධ්‍යාපනය කරන කාලේ අපිට මොකක් හරි පරීක්ෂණයක් කරන්න කියනවා. පාසල් යන කාලේ ගුරුවරයෙක් ළමයෙකුට කියනවා මේ විද්‍යාගාරයට කියලා අහවල් පරීක්ෂණය කරන්න කියලා. එයා මේක කරන විදිය ගැන ගොඩ ප්‍රශ්න අහනවද නැද්ද? නේද කරන්න ගියාම කරගන්න තේරෙන්නේ නැත්නම් ගොඩ ප්‍රශ්න අහනවා. නේද මේ බමුණවද මේක කොහොමද කරන්නේ මේක කොහොමද කරන්නේ කියලා කියලා දුන්න එක පිළිබඳව ප්‍රශ්න අහනවා. ඒ වගේ අපිත් මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න තමන්ගේ ශරීරයේ ඉස්සෙල්ලාම ඒකේ තියෙන ලක්ෂණ තේරුම් ගන්න නම් වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන නේද? වෙන් කරගන්න උත්සාහ කරක් ගන්න. වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරක් ගන්න. සංකාර කියන්නේ මොනවද? චිත්ත සංකාර කියන්නේ මොනවද? චේතනා කියන්නේ මොනවද? විඥානය කියන්නේ මොනවද? විඥානයේ වේදනාවයි වේදනාව කියන්නේ විඳින ස්වභාවය නේද? සැප වශයෙන් දුක් වශයෙන් අදුක් වශයෙන්. ඒ වේදනාවේහි දැනීමම තමයි විඥානය කියන්නේ. හරිද? හ්ම් පෙනීමේ දැනීම ඇසීමේ දැනීම එතකොට මේ ඇසීමේ දැනීම මේ විඥාණය කියන දේත් අපි ඒක කතා කරා දැන් ඇහැටනම් රූපයත් ඇහත් විඥානයත් කියන තුනේ එකතුව තමයි ස්පර්ශය. ඒ තුනම ස්පර්ශය හේතුවෙන් හටගන්නා වූ දේ තමයි වේදනාව කියලා කියන්නේ. ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, අදුක්කසුක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව Tamanට ගැටලු වෙනකොට කල්යාණ මිත්‍රයෝ හම්බෙලා හ්ම් හිමින් හිමින් ඒවා ගැන විමසලා මේක කොහොමද මේකේ ලක්ෂණ මොනවද මේකේ ක්‍රියාත්මක භාවය මොකක්ද මේකේ කෘත්‍ය මොකක්ද මේක කොහොමද බෙදාගන්නේ මේ මේ ධර්මය තුලින් මගේ ජීවිතයට මේවා එකතු වෙන්නේ කොහොමද මේ සීලයෙන් මං හික්මන්නේ කොහොමද දැන් මම මෙච්චර කල් සිල් රැක්කා මාව හික්මුණාද ඔය විදිහට ධර්මය විමසන්න ඕනේ. දැන් ඉතින් ඕක මම කියනකොට අහන්න බලන්න හිතෙන් විමසනවාද කියලා? නේද විමසනවාද? නැහැ. සමහර අය විමසනවා නැතුව නෙවෙයි. නමුත් සමහර අයට එහෙම ගානක්වත් නෑ ඔහේ මගේ ජීවිතය ගැන පින්නත් මගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ තියෙන ස්වභාවය ක්‍රියාකාරීත්වය ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්ම. මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ නේද? මේක නිකම්ම මලමිනියක් වගේ තියෙන්නේ නැහැ. මොනවද තියෙන ක්‍රියාකාරීත්වය? වේදනා හැදෙනවා, සංඥා හැදෙනවා, සංකාර හැදෙනවා, විඥාන හැදෙනවා. නේද? ඊට පස්සේ මේකේ රූපේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඔන්න ඒ ක්‍රියාකාරීත්වයන් ගැන විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරමු ධර්මය. එහෙනම් මාව තේරුම් ගන්න මං ගැන විමසන්න ඕනද නැද්ද? මොනවද රූප කියන්නේ? රූපේ ආවිෂය කොච්චරද? නේද මම නිකන් අහන්නා මේ බලන්න මම ඊට කලින් අපි මේවා සාකච්ඡා කරා ditthi සුද්ධිය කොටසේදී ඒ ditthi සුද්ධිය ඇති කරගන්න අපි මේවා පිරික්සන්න ඕන පිට එතකොට මම නිකන් මෙහෙම අහන්නා ඔන්න ධර්මයේ අපිට ඇහෙනවා උත්පාද තితి භංග කියලා සිතට ආයතය නේද එතකොට මොනවද තියෙන්නේ අභිධර්මයට අනුව නම් මේ ලෝකයේ තියෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරක් එතන මේවා අපි දැනගන්නවනේ. දැනගෙනයි විමසන්නේ නැත්තේ. දැන් නිබ්බාන කියන නිර්වාණ සාන්තිය නිර්වාණ ධාතුව මේ වෙලාවේ තාම සාක්ෂාත් වෙලා නැත්නම් ඒක මෙතන නැහැ. නේද? එහෙනම් තියෙන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප කියන තුන විතරයි. රූපය කියන එකේ මතකයේ ඇත්තේ නැහැ. හරිද? එතකොට මතකය කියන එක පියනවා වාගේ දැනෙනවද නැද්ද? අපිට මතකේ තියනවද නැද්ද? මතකේ තියනවා කියලා අපි කියනවා. දැන් මං අහන කොහෙද තියෙන්නේ නේද ඔන්න කියන සිතේ කියලා දැන් ඒක විමසුවේ නෑ අපි නේද සිතේ තියෙනවා නම් ඒකේ ආවිෂය සිතේ කියන්නේ චිත්තය හරි සිතේ ආවිෂය කොච්චරද ශනයයි ඇයි විමසුවේ නැත්තේ සිතේ ආවිෂය ශනයයි කියන මෙන්න මේ මතකේ මට තියෙනවා විමසුවද ප්‍රශ්න අහුවද ගන්නවද මම ධර්මයේ තියෙනවා මතකය විමසනවා මතකය මේ කියන්නේ චිත්තය නෑයි කියලා එහෙනම් මතකේ මට තියෙනවනේ මට පාරණ මතක ඔක්කොම තියෙනවා ඒක කොහෙද තියෙන්නේ එතකොට එතකොට හිතේ චෛතසිකයද කියලා චෛතසිකය ගැන කියලා විමසනකොට චෛතසිකයත් හිතත් එක්කම ඇති වෙලා නැති වෙලා හිත ගන්න අරමුණ ගන්න හිතත් එක්කම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් තමයි චෛතසිකය කියන්නේ එතකොට එහෙනම් ඒකත් ඉවරයි එහෙනම් මම මාව ගැන විමසුවේ නැහැ දැන් මම කියලා දෙන්න යන්නේ නැහැ ඔයාලා කතා කරා මේ දේශනා මාලාවට කලින් ඒකින්ද ආය කියන්න දෙයක් නැහැ. අන්න එහෙම විමසන්නේ නැහැ. මගේ හිත විමසිලිමත් නුවණකින් ඉන්නේ නැහැ. ගුරුවරයාගෙන් අසාගත්තේ කියන දේශනා කරන විභජනය කරන හරිද? ඒවා බෙද බෙදා බලන ඒවා ගැන කර්මකාරණා විමසලා නිවැරදි අවබෝධයක් දක්වා යන පිරිසක් බිහි වෙන එක කරගෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ තිබුණ <coughs> එකම බලාපොරොත්තුව. එහෙනම් මම මොකද කරන්නේ මේ බණ අහගෙන ඔහි ඉඳලා නිකන් ඉන්නවා. මගේ ජීවිතේට එකතු කරගන්න ඇහුවා නිකන් හිටියේ. ඇහුවා නිකන්. අහනහන ධර්මයේ තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා ගන්න ඕනේ. ආන් එහෙම ගලප ගලප ගලප ගලප ගලප ගලප ඇහැව්වේ නැත්තම් ඒ වගේ ගලපමින් ඒ ගැන කරුණු කාරණා තෝරගත්තේ නැත්තම් තමන්ගේ ජීවිතයට ගලපන්න යනකොට ඒක ගැලපෙන්නේ නැති ඒවා තියෙනවා නම් ඒවා කල්යාණ මිත්‍රයොත් එක්ක සාකච්ඡා කරලා ඒවා නිරවුල් කරගත්තේ නැත්නම් ධර්ම අවබෝධ කිරීමක් නෑ. සියුම්ව මේක තේරුම් ගැනීමක් වෙන්නේ නෑ. කවදා හරි දවසක අපි ඒකාග්‍ර චිත්තයක් ඇති කරගෙන උඩුකය ඍජුව තියාගෙන මේ පංච පාදානස්කන්ධය අවබෝධ කරගන්න අරමුණු ගන්න වෙලාවේ අපිට අනිවාර්යයෙන්ම තමන්ගේ මනසින් මෙන්න මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය මේක තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ මේක තමයි ආදීනව කියන්නේ මේක තමයි මේකේට හේතු ආහාර කියන්නේ මේකයි කියලා පංච උපාදානස්කන්ධය පිළිබඳව Tamanට ඒ අවබෝධ කරගන්න අවශ්‍ය කරන දැනුමේ කරාසි වෙන්න ඕනේ. ඒක Tamanගේ තුලින් ගලාගෙන එන්න ඕනේ. මෙනෙහි කරනකොට මෙනෙහි කර කර ඒකට එකඟ වෙලා පිරික්සනකොට පින්නත් නේ. ඒ පිරික්සනකොට ඒ අවශ්‍ය කරන දැනුම Tamanගේ මනසින් ගලාගෙන එනවා. රෝගියෙක් පිරික්සනකොට වෛද්‍යවරයෙකුට අවශ්‍ය කරන දැනුම ගලාගෙන එනවද නැද්ද? රෝග ලක්ෂණ දැක්කහම නේද? රෝග ලක්ෂණ දැක්කහම වෛද්‍යවරයාට රෝගියාටගේ රෝගය පිළිබඳ හඳුනා ගන්න ඒ අවශ්‍ය කරන කලින් දැනගෙන තිබ්බ දැනුම ඒ වෙලාවේ මානසිකාර වෙනවද නැද්ද? ආ මේක නම් ඩෙන්ගු වෙන්න තියෙන මේක ඩෙන්ගු නෙවෙයි. ඩෙන්ගු නම් මේ ලක්ෂණ තියෙන්න ඕනේ. නේද? වෛරස් නම් මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා වෛද්‍යවරු අපිට කියනවා. නේද? හරියටම දන්න කෙනා හරියටම කියනවා. අනිත් අය වරද්දක් ගන්නවා වෙලාවට. හරියට දන්නේ නැති අය, දක්ෂ නැති අය වරද්ද ගන්නවා. වරද්දගෙන වෙන දෙයකට බෙහෙතක් දෙනවා. ඒක දක්ෂ වෛද්‍යවරයා ඒක අහනකොට නෑ නෑ මෙන්න මෙතනින් කියන්න පුළුවන් මේක නෙවෙයි කියලා. මෙන්න මෙතනින් කියන්න පුළුවන් මේක නෙවෙයි කියලා. අන්න එහෙම දක්ෂ විදිහට ලෙඩක් හඳුනාගෙන බෙහෙත් දෙන වෛද්‍යවරුන්ට මිනිස්සු හරි කැමතියි. එයා හරියට හඳුනා ගන්නවා. හඳුනාගන්නේ කොහෙන්ද? පොතෙන්ද? ආ පොඩ්ඩක් ඉන්නකො පොත් පෙරලා බලන්න කියලා වෛද්‍යවරු මේ ලොකු පොත් තියාගෙන ලෙඩ ගැන හොයන්න පෙරලනවද? නෑ. පෙරලන්නේ නෑ. ඒ මොකද එහෙනම් ඒ ලක්ෂණ ටික හරියට පරිගණකයකින් වාගේ එයාගේ මනසින් ඇදිලා එනවා. නේද? ඒ තොරතුරු ටික අනුව අදාළ ඒ දත්ත ටික වැටෙනකොට අදාළ දේ නැగిලා එනවා. අදාළ ඥාණය, අදාළ දැනුම නැగిලා එනවා දත්ත ටිකට අදාළ. ආන් ඒ වගේ අපිත් භාවනා කරනකොට විදර්ශනා භාවනාවක් කරනකොට අදාළ දත්ත ටිකට දත්ත ටික දිහා අපි බලනකොට වේදනාව දිහා බලනකොට සංඥාව දිහා බලනකොට ඊට කලින් ඉගෙනගත්ත ඊට කලින් අත්දැක්ක තේරුම් ගත්ත ඒවා කොහොම මොකද වෙන්න ඕන? තමන්ගේ මනසින් මනසින් නැగిලා එන්න ඕන. එහෙමනම් ඒකට ඒවා ගැන පිරික්සලා තියෙන්න ඕනද නැද්ද? ඒවා ගැන ප්‍රශ්න අහලා හොඳින් පිරික්සලා තිබ්බේ නැත්නම් අන්න අරක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් පැහැදිලිවම මේ අංගය සකස් වෙලා තියෙනවා. හරිද? දැන් පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දකින්ද මේ අවබෝධය කියන එක මේ ඒ අවබෝධය ඇති කරගන්න මේ දැනුම කියන එක නේද? මේ ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍යයි. හරිද? එහෙනම් ඒක අත්‍යව ඒක ඇති කරගන්න නම් අපි මේ පිළිබඳ කරුණු ප්‍රශ්න ඇසීම් ඇසී ඇසීම් ਵਿਚාරීම් වශයෙන් තමන් බොහෝ කාරණා තමන්ගේ පැත්තෙන් ගලප ගන්න ගවේෂණය කර ගන්න ඕනේ. ඉතින් මේක කිනෝට අහන් ඉඳලා මදි. මං එහෙම කරනවාද කියලා කල්පනා කරනවා. හරිද? හොඳයි. ඊළඟට පින්නත් මේ අපි මේ මේ විදිහටම කටයුතු කරනවා වගේම ඊළඟට තියෙන්න ඕන මහා පුදුම දෙයක් ධර්මයේ සඳහන් වෙනවා. මේ ප්‍රඥාව දියුණු කරගන්න අවශ්‍ය කරන ඥාණය Tamange තුලින් දියුණු කරගන්න අපිට තියෙන ඊළඟ කාරණාවට කියනවා වස්තු විසද කිරියතා කියලා. හරි. මේ මොකද දන්නවද? තමන්ගේ ශරීරය සහ බාහිර ඉතාම ක්‍රමානුකූලව ඉතා පිරිසිදුවට තියාගන්න ඕනේ. හරි. බොහෝ දෙනා හරි බොහෝ දෙනාම කියන්න බෑ. සමහර අය නේද? හරීම අවුල්සහගත විදිහටයි ඉන්නේ. නිවසේ පිළිවෙලක්. තමන්ගේ ශරීරයක් පිළිවෙලක් නේද? පිරිසිදු නැහැ. නියපොතු කපලා නැහැ. හරිද? ඉස හොඳට පීරලා නැහැ. හැම වෙලේම ඉන්නේ හරි අම්මලි. හරියට ශරීරය පිරිසිදු කරගෙන පිළිවෙලට ඉන්නත් අම්මලි. ගෙදර ගත්තොත් ඒ වටේට ජරාව. කිසි පිළිවෙලක් නැහැ. හරිද ඉක්මනට කසකසුරුවම ඒවා පිළිවෙල කරලා සුද්ධ කරගන්න කැමැත්තක් ඒ කියන්නේ උවමනාවක් නැහැ. ඉතින් ඒ වගේ නිකන් අර නිකන් පිස්සු වගේ ඉන්නේ නේද? අන්න එහෙම ඉන්න අයට මේ අදාළ ඒකාග්‍රතා මිශ්‍රිත නුවණ ඇති කරගන්න තමන්ව අවබෝධ කරගන්න නොහැකි වෙන බව දන්නවා. හේතුව කලබලකාරී මානසික තත්ත්වයක් තමයි අතකට තියෙන්නේ. හරිද? ඒකින්ද අපි මේ අපේ ඇති අවබෝධය මේක පිළිබඳ निराවුල් මනසක් නැත්තම් විමසන්න බෑනේ. අර ඔක්කොම ගාලගෝට්ටිත් එක්ක විමසන්න බෑ. ගෙදරක් කියන්නේ ගාලගෝට්ටියක් නා. සමහර අයගේ ඉන්න කාමරේ කියන්නේ ගාලගෝට්ටියක්. ඇඳුමක් හොයන්නත් ඒක ගාලගෝට්ටියක්. ගිනි පෙට්ටිය හොයන්නත් ගාලගෝට්ටියක්. නේද? ඒ කියන්නේ මේක මහා කිසිම පිළිවෙලක් නැතුව පිරිසිදු නැතුව බෑ. භාවිතින් ඒකින්ද මං කීප වතාවක්ම කියලා තියෙනවා අපි අපේ නිවස හරියට පිරිසිදු කරගන්න ඕනේ. හරිද? කවදාකවත් රැයට ඉතුරු වෙන දෙයක් තියෙනවා නම් ඒවා තියන්නේ නැතිව පිස්සු කරලා ඉවර කරන්න ඕනේ. එදා වැඩ ටික එදා ඉවර කරගන්න ඕනේ. මම දන්න නායක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා බොහෝම ආදර්ශ සම්පන්න. බොහෝ කාර්යබහුල. ඉතින් උන්වහන්සේගෙන් එක දවසක් ගෝල ස්වාමීන් වහන්සේ නමක් මං ඉන්න තැනම අහනවා. ඔබ වහන්සේ සතපෙන්නේ කීයද? හරිද? ඔබ වහන්සේ සතපෙන්නේ කීයද කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා වැඩ ඉවර වෙච්ච වෙලාවට එදා දවසේ වැඩ ටික ඉවර වෙච්ච වෙලාව. මේ බලන්න. හෙට දවසෙත් පින්නත් මේ එකතු වෙන වැඩ ගොඩක් තියෙනවනේ. ආසනික වශයෙන් කරන වැඩ. අද දවසේ වැඩ හෙට දවසට ගියොත් මොකද වෙන්නේ? හරියන්නේ නැහැ. අන්න බලන්න. ඉතින් ඒක අපිත් පෞද්ගලිකව දන්නවා උන්වහන්සේ වැඩ ඉවර වෙන වෙලාවට ඉදියන්නේ. හරි. මේ වගේ ඊටාම කාර්යක්ෂමක වැඩ වැඩ කරන ශාසනික වශයෙන් විශාල සේවයක් කරන නායක ස්වාමීන් වහන්සේලා බොහෝමයක් ඉන්නවද නැද්ද? නේද? ඒකේ එවැනි උත්තරමයන්න් වහන්සේලාෙන්ද මේ ශාසනය සුරක්ෂිත වෙනවා. නේද? ඒකද අපි මම ආයෙ මතක් කරනවා අපි අරණ්‍යයකද පන්සලකද කොයි තැනකද කියලා අපිට ඉන්න තැනින්වත් වෙනත් දෙයකින්වත් වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේලාට ගෞරවණීයව හැම කෙනෙක්ම මමත් ඇතුළු අපි ඔක්කොම ගෞරවණීයව කතා කරන්න ගෞරවණීය කලකන්න දැනගන්න ඕනේ. ඉතින් එහෙම පල්ලෙහාට දාන්න පුළුවන් කමක් නැහැ ඉගෙනගත් ස්වාමීන් වහන්සේලා නේද උගත් ස්වාමීන් වහන්සේලා මහාචාර්ය ස්වාමීන් වහන්සේලා අතිකාචාර්ය ස්වාමීන් වහන්සේලා නේද කම්මඨානාචාර්ය ස්වාමීන් වහන්සේලා විනයාචාර්ය ස්වාමීන් වහන්සේලා සද්ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා අභිධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා නේද ඕනෑතරම් ඒ ඒ වගේ බොහෝ කරුණු දන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ඒවා අරගෙන පිරිවෙනක් පවත්වාගෙන යන ස්වාමීන් වහන්සේ නමක් මොනතරම්නම් කාර්යබහුලව කටයුතු කරන්න ඕනද? තවත් සමහර විට 29ක් හදන්න ඕනේ ශාසනයට එක නමක් බිහි කරන්න. හරි අපිට ඒක පේන්නේ පේන්නේ නැහැ 29ක් හදන්න ඕනේ 39ක් හදන්න ඕනේ එක නමක් බිහි කරන්න. හරි. අනිත් ඔක්කොම යන වෙලාව. නේද? මම අහලා තියෙන උන්වහන්සේලාගෙන් එපා වෙන්නේ නැද්ද? මේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා වෙලාවකට සමහර ස්වාමීන් වහන්සේලා යනවනේ ඔබ වහන්සේලාව දාලා. එක නමක් ඉන්නවා බලන්නකෝ ආලෝකමත් වැඩ කරන නුවණින් වැඩ කරන දෙනමක් ඉන්නවනේ මගේ. ඕන් ඔය දෙනම හදන්න තමයි මම 100ක් හැදුවේ ඉස්සරින්දා. ඒ දෙනම හොඳටම ඇති ප්‍රමාණවත් කියලා. බලන්න කොච්චර උපේක්ෂාවෙන්ද කටයුතු කරන්න කියලා. නේද? ඉතින් ඒ වගේ ඒක වෙනම බාහිරව කියපු කාරණාවක් මා හැමෝම හැමෝටම ගෞරව කරන්න ඕනේ කියන එක කියන්නේ. අපි කරන්න ඕනේ අපේ නිවස ඉතාම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඒක මේ ලස්සන කරගන්න නෙවෙයි කියන්නේ පිරිසිදු කරගන්න. ඊළඟට තමන් බුද්ධ වන්දනාව කරන තැන පිරිසිදු කරගන්න ඕනේ. ඒ අවට හොඳින්ම පිරිසිදු කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි, එහෙම පිරිසිදු කරගෙන විතරක් මදි. ඊළඟට තමන් පිරිසිදු වෙන්න ඕන හොඳට. තමන්ගේ ඇඳුම් ආදිය මේ පරණ උනාට කමන්නේ නේද? තව ලස්සන උනාට කමන්නේ. හැබැයි හොඳට පිරිසිදු වෙලා හොඳට සුගඳ හමන්නේ නැතුව නේද? පුස්තඳ නැත්තම් නේද? එහෙම නැතුව හොඳට පිරිසිදු කරලා වේලලා يعني හොදලා මැදලා පිළිවෙලකට තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ක්‍රම වටේ පිටේ ක්‍රමානුකූල වෙන්න ඕනේ. තමන්ගේ ගෙදර ගිනි පෙට්ටිය පවා තියන්න නියමිත තැනක් තියෙන්න ඕනේ. මම මෙහෙම කියන්නේ මෙහෙම කරලා බලන්නකෝ. හැම දෙයක්ම අනිත් පැත්තක ටිකක් අමාරු වේ තමයි. නමුත් Tamanට හැකි පමණින් ඒවා ක්‍රමානුකූල කරන්න ක්‍රමානුකූලව ඉතා ක්‍රමානුකූලව පිරිසිදුවට ඉන්නකොට මේ අභ්‍යන්තරගත වෙන ස්වභාවයක් තියෙනවා හිතේ. නැත්තම් මේ බාහිර කලබලات එක්ක මුකුත් කරන්න මුකුත් කරන්න බෑ. එහෙනම් අන්නේ පිරිසිදු බව සහ ක්‍රමානුකූල බව අපේ හැම වෙලේම හැම දෙයකදීම තියෙනවා. තියෙනවනේ හැම දෙයකදීම තියෙනවා. ඉතින් අන්න ඒක තමයි ඊළඟ කාරණාව. ඊළඟට අපිට මේ ධම්මවිජය සම්පෝඥාංගය උපදවා ගන්න ඊළඟ කාරණාව තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. මොනවද ඉන්ද්‍රිය කියලා කියන්නේ? සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන එකයි. මේ වාගෙන් පින්නත් මේ එක් එක් ඉන්ද්‍රියෙන් කෙරෙන්නා වූ කෘත්‍යයක් තියෙනවා. පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්දා බීජං කියලා. නේද? ආ සද්දාව කියලා කියන්නේ දැන් මට මෙහෙම කියන්න මගේ හිත යෙදෙන්නේ මොනවද කියලා බලන්න මම අර ගියේ පෙරේදා ටිකක් නැවත නැවත කියපු කාරණාවක් අපි ගමු. මොකද මේ හරියදී අපිට ඕන වෙන හින්දා මේ ඇත්තෝ කාපු කෑමක් තියෙනවා. අපි හිතමු චොක්ලට් එකක් කියලා. චොක්ලට් జాතියක් කාලා තියෙනවා. දැන් ආයතරයක් මම මෙතනින් මේ චොක්ලට් జాතිය තියලා තියෙනවා නම් මේ අයගේ හිත යනවා ඒකට. නේද? තවත් චොක්ලට් జాතියක් කාලා තියෙනවා. ඒක ඊටත් වැඩිය රසයි. දැන් මම මොකද කරන්නේ? දෙකක්ම තියලා තියෙනවා මේ දෙපැත්තට. ඒ ಜಾති දෙකේ. කොයි එකද හිත යන්නේ? ඊටත් වැඩිය රසයකට හිත යන්නේ. නේද? ඔය දෙකම තියදී මම මේ අත්තන්ට කියනවා මම මේ දෙකම කාලා තියෙනවා. මම කියනවා මේ අත්තන්ට. හරි? හැබැයි මම ඊටත් වැඩිය පුදුම ඔය දෙකේම රස කිට්ටුවෙන්වත් කියන්න බැරි චොක්ලට් එකක් මම කාලා තියෙනවා. හරිද? ඒකේ රස කියලා මම ඒක විස්තර කරනවා. මේ දෙක හරියට නිකන් ඒක කාපුවාම මේ දෙක නිකන් හරියට නිකන් හරි නිකන් රොඩු ගොඩක් වගේ මේක වැඩක්ම නැති එකක් ඒකේ රසත් එක කියලා ඔන්න මම ඔය දෙක කියනවා උඩ විස්තර කරලා ඊළඟට මම මොකද කරන්නේ අර දෙකක් තියෙද්දි අර කියන චොක්ලට් එකක් මේ පැත්තෙන් ගෙනත් මේ අය කෝක තෝරගනීද මං කියපේක තෝරගනීද තාපේක තෝරගනීද සමහර අය මං කිව්ව එක තෝරගන්නවා සමහර අය තෝරගන්නේ නැහැ. කවුද මං කිව්ව එක තෝරගන්නේ? මං ගැන විශ්වාසයක් තියෙන අය. නේද? මං ගැන විශ්වාසයක් තියෙන. එහෙමද නැද්ද? අන්න එහෙනම් ඉස්ලාම් විශ්වාසය කියන්නේ කොහොමද නැද්ද? අපෝ උන්නාංශ කවදාකවත් බොරුවක් කියන්නේ බොරුවක් කියන්නේ නැහැ කිව්වා නම් ඉතින් නේද? අන්න එහෙම විශ්වාසයක් තියෙනවා. ආන්ගේ විශ්වාසය තියෙනවා නම් තමයි මං කියන චොක්ලට් එක තෝරගන්නේ. කාලා නැහැ තාම. නමුත් Taman කාපු ඔක්කොටම වැඩිය මේක රස ඇති නිකන්නම් කියන්නේ කියලා විශ්වාසය තියෙන්න ඕනේ ඒක තෝරගන්න. නේද? ඒ වගේ පින්නන්නේ අපේ හිතත් මේ ලෝකේ තියෙන දේවල් තෝරනවා. හරිද? දරුවෝ තෝරනවා වෙන මොකටවත් නෙවෙයි අපිට සතුටු වෙන්නේ. ඉඩම් තෝරනවා, ගෙවල් තෝරනවා, වාහන තෝරනවා. ඒ හැම දෙයකින්ම මොකද වෙන්නේ? සතුටක් ඇති වෙන්නයි. පංචකාම සම්පත්තිය තෝරනවා. ආන්ගේ පංචකාම සම්පත්තිය තෝරන තෝර තෝර ඉන්නවා. ඒවායින් වැඩි සැප ලැබෙනවා තෝර තෝර ඉන්නවා. මේකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි කිය තෝර තෝර ඉන්නවා. අන්නේ තෝර තෝර ඉන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සියලු සැපය මිනිස් සුඛං අසුචි සැපයක්. නිර්ආමිෂ සැපය කියන එක මෙන්න මෙහෙමයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ ගැන වර්ණනා කර කර දේශනා කරනවා. සමහර අතු ගණන් ගන්නෑ. කවුද? ශ්‍රද්ධාව නැති අත්තු. ශ්‍රද්ධාව නැති ඇත්තෝ ගණන් ගන්න ඒක ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ මොකද කරන්නේ ඒක ඒක විඳලා බලන්න ඕනේ කියලා මේ පැත්තේ හරිද අන්න ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ ඒ ශ්‍රද්ධාව තමයි හැමදේම පෙරට කොට Tamanට ධර්ම අවබෝධය පැත්තට යන්න බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදත්නය කියලා හේතින ශ්‍රද්ධාවයි වටින්නේ ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ක්‍රමානුකූලව හරිද ඒකින්ද ඒ ඒ ශ්‍රද්ධාව සමපමණට තියාගන්න ඕනේ. ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන් කරන කාරණාව ශ්‍රද්ධාවෙන් කරන කාරණාව ඒකයි පින්නත් නේ. ඒකින්ද තමන්ගේ පැත්තෙන් ඒ ශ්‍රද්ධාව තියනවාද? දේශනාව කෙරෙහි ප්‍රතිපත්තිය කෙරෙහි තමන්ගේ හිත නංවලා තමන්ගේ හිත නවලා තියෙන ස්වභාවය. මේ ගැන ඇති වෙන විශ්වාස මිශ්‍රිත මේ මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දන්නවා කියන හැඟීම අන්න ඒ එවැනි වූ හැඟීමක් Tamange సంతానගතව උපදවා ගන්න තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ. ඊළඟට අනිත් ඉන්ද්‍රිය තමයි ශ්‍රද්ධා වීරය. වීරය කියන්නේ ඔව් අපේ මේ හිතේ ඇති වෙන ස්වභාවයක් ඒක. අපේ හිත පින්වත්නි ශ්‍රද්ධාව පෙරටු කර ගන්නකොට ඒ ශ්‍රද්ධාව නැවත නැවත ඔසවා තියන්නේ. ඊළඟට සිහිය සිහිය නේද? සිහිය, සමාධිය, ප්‍රඥාව මේවා මිශ්‍ර වෙලා හැදෙනකොට ඒවා ඒවා නැවත නැවත ඒ සිහියේ හිත ඔසවා තබන ඔසවා තබන ඒකෙම ඒකෙම නංගන ගතිය. හරිද? ඒකෙම ඒකෙම නංවන ගතිය. දැන් බලන්න අර හරක් දක්වන එක ගැන දැන් පසිබාරාජ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ සතිය කියලා කියන්නේ කෙවිතට. කෙවිත තමයි හරි පැත්තට අරගෙන යන්නේ. හැබැයි මේ හරක් හතර දෙනාට කියනවා වීරය. එයාලා තමයි මේ අරගෙන යන්නේ. කෙවිතෙන් පාර පෙන්නුවාට නේද? ශක්තිය කොහෙන්ද? ශක්තිය හරකුන්ගෙන්. නේද? එතකොට පාර පෙන්වීම වෙන එකක්, ශක්තිය වෙන එකක්. හ්ම්. අන්න ඒ වගේ මේ වීරිය කියන චෛතසිකයෙන් තමයි මේ අනිත් තමන් හා එකට එන චෛතසිකයන් ටික ඔසවා ඔසවා තබන්නේ අර අපහවර කෙලස් වලට වැටෙන්න දෙන්නේ නැතුව ආපහු කෙලෙස් වලට වැටෙන්න දෙන්නේ නැතුව ඔසවා තබන්නේ මෙන්න මේ වීරිය කියන පැත්තක. ඊළඟට ඊළඟට මේකත් එක්කම අපිට ඕන කරන ශ්‍රද්ධාව වගේම අවශ්‍ය කරන ඊළඟ එක තමයි සතිය කියලා කියන්නේ. අර අරගත්ත අරමුණක් තියෙනවනේ අපි දැන් අපි වේදනාව ගන්න ගත්තේ සංඥාව ගන්න ගත්තේ සංකාරය ගන්න ගත්තේ ඒ අරමුණ අත්හරින්න නැති ගතිය. හරි? අන්නේ අත්හරින්න නැති ගතියට කියනවා සතිය කියලා. හරි? එතකොට මේක තේරුම් ගන්න ස්වභාවය මේ අරමුණේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ස්වභාවයට කියනවා ප්‍රඥාව. හරිද? මේ ඔක්කොම හිතේ තියෙන බල බල ධර්මයන්. හරිද? ඉන්ද්‍රිය ධර්මයන්. එතකොට ඒ තේරුම් ගන්න ස්වභාවයට කියනවා ප්‍රඥාව කියලා. ඊළඟට මේ එකතු වෙන ඔක්කොම චෛතසික ටික එකට පැටි කරලා තියෙන ස්වභාවයට කියනවා සමාධිය කියලා. හරි? ඔක්කොම ටික එකතු එකතු කරලා නැවත නැවත නැවත නැවත ඒ ටික සකස් කරන ගතියට කියනවා ඒකාග්‍රතාවය නැත්තම් සමාධිය කියලා. එතකොට මෙන්න මේවට කියනවා ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒතර ප්‍රඥා කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි. නමුත් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතිවෙන්න මෙන්න මේ ඉන්ද්‍රියන් සම තත්ත්වයේදී මම ඉන්ද්‍රියන් ටික ආයේ විස්තර කරේ ඉන්ද්‍රියන් සම තත්ත්වයට තියෙන්න ඕනේ කියලා. ඒකට කියනවා ඉන්ද්‍රිය සමත්ත සම්පාදනතා. හරිද? සමහර අත්තන්ට ශ්‍රද්ධාව වැඩි වෙනවා පිළිගන්න. ශ්‍රද්ධාව වැඩි වුණාම මොකද වෙන්නේ? වක්කලි හාමුදුරන්ට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. එයා දේශනාවේ කියන කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ශරීරය ඒ ශරීරය දිහා බලාගෙන නේද? අන්තිමට බුදුරජාන් වහන්සේගෙන් බැනුම් අහගෙන තමයි මේ වැඩේ හරි ගියේ. ඒ වගේ පින්නත් මේ අපිත් බලන්න ඕනේ. අපේ සමහර ඇත්තන්ට ශ්‍රද්ධාව වැඩි වෙනවා. තමන්ගේ දරුවාට තියෙන ආදරයක් වගේ නිකන් නේද ඊටත් ඇදී නිකන් මහානේ අපේ මගේ පුරජානන් වහන්සේ කියලා ලොකු සංවේගයක් ඇති. ආ ඒ නැති වෙලා ඒ ශ්‍රද්ධාවෙන්ම පූජාවල් විතරක් කර කර සමහර ඇත්තෝ ඉන්නවා. හරිද? ඒකට ලොකු කාලයක් මිඩංගු කරනවා. ප්‍රඥාව එක්ක සමසම එන්න ඕනේ ශ්‍රද්ධාව. මොකද මේ ප්‍රඥාවත් එක්ක සමසම වෙන්න ඕනේ කියන්නේ. හරි? මම අහන මේ අත්තන්ගෙන් මම මේ අයට ලොකු උදව්වක් කරනවා. හරිද? ලොකු උදව්වක් කරොත් මේ අයට සතුටුද නැද්ද? සතුටුයි. ගොඩාක් සතුටුයි. ඇයි? ඒ උදව්ව හින්දා මෙයාට යහපතක් වුණා නම් ලොකු සතුටක් උපදිනවා. නේද? අපි තුන් තෑග්ගක් දුන්නා කියලා ලොකු. අර ලොකු පරිත්‍යාගයක් කරා කියන්නකො මම. ඒකෙන්ද සතුටක් උපදිනවා. දැන් ඒ කියන්නේ හරියට ඒ උදව්ව කරන්නේ අපි හිතමුකෝ බැරිම වෙලාවක් කියලා අපි හිතමු මට මගේ ළඟ තිබ්බ ඔක්කොම මුදල් ටිකක් ඉවර වෙලා ණය ණයත් වෙලා ඇත්තලන් වෙලා ඉන්න වෙලාවක මගේ කවුරු හරි ගෙදර කෙනෙක් ලොකු අසනීපයක් වෙනවා. ඒ වගේ වෙලාවක් කරකියා ගන්න දෙයක් නැතුවම අසරණම වෙලා ඉන්න වෙලාවක හදිස්සියම කවුරු හරි කෙනෙක් ඉස්මතු වෙලා මොකද කරන්නේ? හරි මේ මුදල තියාගන්න මේක ණයක් කියලා වත්ති දන්න එපා. එමන සතයක්වත් ඕනේ නැහැ. පස්සෙත් ඕනේ නැහැ කියලා එහෙම කරොත් අපේ හිත මොකද වෙන්නේ තනත්තගේ? ඌ හැඟීමක් ඇති වෙනවා. නේද? හ්ම්. ඒක වචනේ කියන්න පුළුවන්ද එතකොට? අතරනම වෙලා ඉන්න වෙලාවක ලොකු කැපකිරීමක් කරලා පිටපුණොත් අපි බලනවා. මෙයා මට මේ පිටුනේ නිකම් මෙයාට තිබ්බ හින්දාද නෑ බලනකොට එයා හරියට දුක් විඳලා මට පිට වෙලා තියෙනවා. එහෙමත් දැනගත්තොත් නේද? ඇතුළෙන්ම පෙරලෙන හැඟීමක් උපදිනවා. නේද? හොඳයි. අන්න එහෙම වෙලාවක මට මොනවා හරි දෙයක් හම්බ වෙනවා වටින දෙයක්. මගේ ඉස්සෙල්ලාම අරමුණ මොකද්ද? අන්න අරයට ගිහින් දෙන්න. කාට නැතත් අරයට දෙන්න ඕනේ ඒක. නේද? ඒ වගේ පින්වත්නි අපිට බෝධිසත්ව අවදියේ ඉඳන්ම මං වෙනුවෙන්ම කැපවෙච්ච ස්වභාවය ගැන අදහසක් තියෙනවා. බුදුරජාණන් මම කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා මේ සංස්කාර ගොඩේ läගලා සංස්කාරයෙන් පිලිසරණ පතලා කර කියා ගන්න දෙයක් නැතුව පිලිසරණක් නැතුව පිහිටක් නැතුව දරුවෝ හින්දා දෙමාපියෝ හින්දා සතුටු වෙන්න කියලා එකතු කරගත්ත හැම දෙයකින්ම මට අනිත් පැත්තට දුක් ඇවිල්ලා. හ්ම් සතුටු වෙන්න කියලා මම මේ ලෝකේ එකතු කරගත්ත පරිස්සම් කරගත්ත මගේ ශරීරය පවා මට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගත්තා. හ්ම් ශරීරය Tamanට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවද නැද්ද? විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. අත් හොල්ලන්න දෙන්නේ නැහැ, කකුල් හොල්ලන්න දෙන්නේ නැහැ, එක දැනක ඉඳන් ඉන්න දෙන්නේ නැහැ. ඒ වගේ හැම දෙයක්ම මට විරුද්ධ වෙනකොට මාව අසරණ වෙනකොට ලෝකෙම කොයිතරම් තමන්ගේ ශරීරය වැහැරී ගියත් අනුන්ගේ ශරීර තමන්ගෙන් අයින් වුණත් මුළු ලෝකෙම විනාශ වෙලා ගියත් මට තනිවම සතුටෙන් ඉන්න පුළුවන් ස්වභාවයකට මාව පත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා ඒ ඒ ධර්මයෙන් ලැබෙන පන්නරය පිළිබඳ නුවණ තියෙන්න ඕනේ තමයි. ප්‍රඥාවෙන් දකින්න ඕනේ ධර්ම. ආන්ගේ ප්‍රඥාවෙන් දකින්නක දකින්න දකින්න වාරයක් ගානේ Tamanට සැනසීමක් ඇති වෙනවා. ලෝකයේ සනසවලා නෙවෙයි මගේ හිත සකස් කරලා සතුටෙන් ජීවත් වෙන විදිහ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අය කෙනෙකුට පින්නත් නේ. ඒ තුලින් ඒ ප්‍රඥාව තුළින් තමන්ට ලබන්නා වූ යම් සතුටක් තියනවාද ආන්ගේ සතුටෙහි මේ හිත ඇලෙන්න පටන් ගන්නවා එන්න ඒ සතුට ඒ ඒ ප්‍රඥාව හින්දා තමන්ට ලැබෙන ඇතිවෙච්ච ගැළවීම දැනෙනකොට ප්‍රඥාව මිශ්‍රිතවම කියන්නේ ඒකයි ප්‍රඥාව මිශ්‍රිතවම තමන්ට මේ කෙලෙස් වලින් ගැළවීම දැනෙනකොට බුදුරජාන් වහන්සේ ගැන අතිමහත් වූ සද්ධාවක් හරිද? අම්මා කිව්ව හින්දාවක්වත් තාත්තා කිව්ව හින්දාවක්වත් වෙන කවුරු හරි කිව්ව හින්දාවක්වත් නෙවෙයි. තමන්ගේ තුලින් ධර්මයේ තේරුම් ගන්නකොට ප්‍රඥාවත් එක්ක එදෙන ශ්‍රද්ධාව කියන්නේ. එතකොට මහා ශ්‍රද්ධාවක ඒ ශ්‍රද්ධාව නිකන් ශ්‍රද්ධාව වගේ නෙවෙයි. පොළවේ ගහලා වඳින්න තරම් හිතන මේ ශරීරයේ පොළවේ ගහලා වඳින්න හිතන තරමටම ශ්‍රද්ධාවක් ඒක. වෙන මට පිටක් සරණක් නැතුව ඉන්න වෙලාවේ නේද? අන්න ඒ එන්න ඒ ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙච්ච එකක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලි තරුණයා විදිහට ඉස්සෙල්ලාම බුදුරජාන් වහන්සේව හම්බෙච්ච වෙලාවේ වන්දනා කරපු විදිහ ගැන අතීතේ සඳහන් වෙනවා නේද? අතීත මූලස්වල තියෙනවා පින්නත්. ඒ වන්දනා කරපු වන්දනා කිරීල පිප්පලි තරුණයා බුදුරජාන් වහන්සේව දැකලා ඒ දැක්ක මොහොතේ ඉඳලා ඒ సంతානයේ ඇති වුණ තරුණ හැඟීම මේ මගේ එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ එකම සාස්ත්‍රයන් ආය ඒ කියන්නේ ආය මෙතනින් පිට මොකක්වත් මට නෑ කියන මහා ප්‍රතිබල සම්පන්න හැඟීමක්. ආය මට වෙන මොනවත් නෑ. ආය මට වෙන පිහිටක් කරනක් නෑ. මේ එකම එකම සාස්ත්‍රයන්. ඒ කියන්නේ ඒක දැඩි දැඩි ගැනීමක් ඒ පිළිබඳ. ඒ පැත්තට දැඩි හැරීමක් ආය තවත් ආය සැකයක් නෑ ආය කියන්න දෙයක් නෑ කියලා. අන්න ඒ ඒ දරුණු හැඟීම, ඒ මහාගත හැඟීම ඒ අති ප්‍රබලත්වයට පත්වෙච්ච හැඟීම නේද? ඒකත් පස්සේ වාඩි වෙලා ඒ වන්දනා කරපු විදිහ දැකලා බුදුරජාන් වහන්සේ වර්ණනා කරන එක. හරිද? ඉතින් බලන්න ඒ තමයි ප්‍රඥාවෙන් ඇතිවන්නා වූ ශ්‍රද්ධාව. නිකං ශ්‍රද්ධාවක් නෙවෙයි. ප්‍රඥාවෙන් ඇතිවන්නා වූ ශ්‍රද්ධාවයි. ඉතින් බලන්න ඕනේ මේ ඉන්ද්‍රියන් නේද? එතකොට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එකට අපි ඒ දෙක තමව යන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරනවා. ඒකට මොකද ඉතින් කරන්න ඕන? නේද? ශ්‍රද්ධාව නම් පුළුවන් ඔය මොන හරි කරලා ගන්නවනේ මොන හරි කතන්දර දෙක තුනක් කියපුව ගමන් ශ්‍රද්ධාව හැදෙනවා. නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්කොම පැත්තකින් තියලා ඒ ශ්‍රද්ධාව අනුව යමින් කටයුතු කරනවා. හැබැයි ප්‍රඥාව දිනු කරගන්න බලන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරගන්න බලන්නේ නැහැ. ප්‍රඥාව මිශ්‍රිත කරගෙනමයි ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි කියලා තේරුණොත් ප්‍රඥාව විතරක් නෙවෙයි යන්නේ සියලුම ඉන්ද්‍රිය ධර්මයන් ඉහළට ගන්න ඕනේ. හරිද? ශ්‍රද්ධාව විතරක් Tamange වැඩි කියලා තේරුණොත් එහෙම වීරය, සිහිය, ප්‍රඥාව, සමාධිය ආදී අනිත් ධර්මයන් වර්ධනය කරගන්න ඕනේ. හරිද? වර්ධනය කර කර මේ ඉන්ද්‍රියන් සමතත්ත්වේ තියාගන්න ඕනේ. ඉතින් ඒ සමතත්ත්වය තියාගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් සියුම්ව මේ පංච පාදානස්කන්ධය අපි කතා කරපු විදිහට යථාභූත ස්වરૂපේ තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැති. එහෙම නොවුනොත් ඒක කරගන්න පුළුවන්කමක් ඇත්තේ. ඉතින් හිමින් අපි සාකච්ඡා කරගන්න ඕනේ මේවා පිළිබඳව. ඊළඟට වීරය වැඩි වුණොත් මොකද වෙන්නේ? සමාධිය වැඩි වුණොත් මොකද වෙන්නේ? හරි. ඊළඟට තවත් ධම්මවිචය සම්බොජ්ජංගය ගැන අපි හෙට දවසේ සාකච්ඡා කරලා ඊට පස්සේ වීර සම්බොජ්ජංගේ පිළිබඳව කතා කරන්න යමු. එතනදී අපිට හොඳට තේරෙනවා නේද? මේ බෝධිආංග ටික කියන්නේ මගේ හිත අවබෝධය දක්වා අරගෙන යන ගමනට අවශ්‍ය විදිහට හත්පැත්තකින් සංවර්ධනය කරමින් සංවර්ධනය කරමින් කෙලෙස් වලට යන්න නොදී තමන්ගේ సంతානය රැකගන්න ඒ ඔසවා තබන ඒ අවබෝධය ඇති කරන ඒ අරමුණේ නැවත නැවත නංවන ඒ නම් වල අරමුණේ යථාභූත ස්වરૂපය තේරුම් කරන ඒ ඔක්කොම කෘත්‍යයන් ටික කරමින් අර යම් වැඩක් කරනකොට මේ කොටස මෙයා කරලා දුන්නා මේ කොටස මෙයා සාර්ථක කරලා දුන්නා මේ කොටස මෙයා සාර්ථක කරලා දුන්නා කියලා අන්තිමට වැඩේ වුණාට පස්සේ ස්තුති කතාවක් කරන්නේ ලේකම් නේද අන්න ඒ වගේ මේ ඒ ඒ කොටස් ටික सिद्ध කරන පැටි ටික අපි සකස් කරන්න ඕනේ හරි එහෙනම් මම අදත් අහන්නේ ඊයේ අහුවා වගේම ධර්මාබෝධ කරගන්න නම් වැඩ තියනවද නැද්ද කරන්න? වැඩ වගේක් තියනවා කරන්න දැන් ඉතින්. නිකන් හිටියට කවදාහක්වත් අවබෝධ වෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. කළ යුතු වැඩ ටික කරන්න ඕනේ. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව කියන කොටසේ තියෙන තව ඒවා සාකච්ඡා කරමු අපි හෙට දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී. අද දවසේ මේ සඳහා දායකත්වයේ දරලා විශාල පුණ්‍ය කර්මයක් සිදු කරගත්ත මේ පින්වන්තයාට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය තම තමන්ගේ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති